ඒ හුස්ම සිටුවෙන්නේ කයේ උඩ කොටයි. එතකොට කය යටි කොටස හොඳට තැම්පත් නම් යටි කොටස අමතක කරලා අපිට මේ සක්‍රීය දායකත්වයක් දෙන හුස්මට විතරක් හිත පවත්වන්න පුළුවන්. ඒක මෙහිමයි විස්තර කරන්නේ අපි මුළු කයට හිත ගන්න බාහිර මුළු ලෝකෙම අපි අමතක කරන්න ඕන. අතීතය අනාගතය අමතක කරන්න නැත්නම් කායට හිත ගන්න අමාරුයි. ඒක විශාල දානයක් අරමින් දීපාන්දර කරන්නේ මුළු ලෝකෙම දීලා ගන්න. ඊළඟ මේ නැත්තම් කායට හිත ගන්න බෑ. මේ විදිහට ලෝකය අමතක කරලා කායට හිත ගත්තට පස්සේ දැන් කය යටිකය අමතක කරලා උඩුකයට හිත ගන්නවා කියලා කියන්නේ තවත් කොටසක් දන් දුන්නා වාගේ. ඒ විශාල දාන ක්‍රියාවෙන් පස්සේ දැන් ඉස්මතු කරගත්ත හුස්ම සම්පූර්ණ සාදරව මුල සිට අග දක්වාම පරීක්ෂාවෙන් බලන්න. ස්වභාවික උෂ්ණ මේක අපේ දෙවෙනි එකලස කය පැතිරිච්ච හිත අපි උඩුකයට කරන හුස්ම දිහා බලන්න මේක තවදුරටත් අවශ්‍ය නම් තීව්‍ර කරන්න පුළුවන් මේ හුස්ම ගන්නා වැඩපිළිවෙල උඩුකයේ වැඩියෙන්ම වැටෙන්නේ කොතනද වැඩියෙන්ම තර වෙන්නේ කොතනද වැඩියෙන්ම පිළිමැටෙන්නේ කොතනද කියලා සක්‍රීය වැටෙන තැන තෝරාගත්තට පස්සේ අපිට මුළු උඩුකය පුරා විසිරී තිබුණ හිත ඒකාග්‍ර කරන්න පුළුවන් එක තැනකට යොමු කරන්න පුළුවන් ඒ හැපෙන තැන අනුව නිසා උඩුකයේ හුස්ම වැටෙනවා නම් කෙනෙකුට ඒ හුස්ම වැඩියෙන්ම හැපෙන තැන පිළිමදෙන තැන පීඩාගෙන යන තැන සොයා ගන්නා සුළු එක දිහා බලන ඉන්නේ. ඒකට අන්තිමේ පරිසම්. සමහර මේක නාස්පුඩුවේ අග කුෂාකාර පිළිදීගෙන යන හැටි දකින්න සමහරුගේ වම්නාස්පුඩිය සමහරුගේ දකුණාස්පුඩිය තව සමහරෙකුට කුඩුතල උඩ හුස්ම ප්‍රවාහය වැඩි නැටි පැටේනවා එහෙමනම් අපි ඒකට ආනවපාන සති භාවනාව කියලා කියන උත්තරුක්ති නාසිකාග්‍රේ කියලා යෝග සඳහන් කරලා තියෙන නාසිකාග්‍රේ හෝ කුඩුතල උඩ තව සමහරෙකුට ශ්වසන පද්ධතිය යටම කෙලවර උදරච්ඡේද චලන නැත්නම් උදර චලනානුව ආශ්වාසයත් එක්ක උදරයේ දැඩි වෙලා ඉදිරියට එන හැටි ප්‍රශ්වාසයත් එක්ක ඇකිලා පිටිපසට යන හැටි පිම්බෙන සහ හැකිලිම වශයෙන් ප්‍රටහැනවා. මේ දෙතාවර මැද ඕනම තැනක තම තමන්ගේ ශරීරයේ පිහිටීම අනුව මේ හැපෙන තැන ප්‍රකට වෙන්න පුළුවන්. ඒක කවදාකවත් පිටිපස්සේ ලෝකකට ගිහිල්ලා හඹා ගිහිල්ලා අල්ලන්න දෙයක් නෙවෙයි. ඉබේම ප්‍රකට වෙන්න ආරම්භ ඒ තරමට ඒක කල්ලාලන. ඒක තමයි අපි මේ ඉඳගෙන කරන භාවනාවේ අවසාන කළස වශයෙන් සකස් කරලා දෙන්නේ. ඒකට වැදගත් වෙන්නේ ඊට ඉස්සෙල්ලා දකින්නේ උඩුකයේ පවතින හුස්මයි. ඒකට වැදගත් වෙන්නේ ඒකට ආසන්න කාරණා වෙන්නේ මුළු කය තැම්පත් වෙනවා. ඒ නිසා මුළු කය තැම්පත් කරලා උඩුකයට හිත අරගෙන උඩුකයෙන් මේ හැපෙන තැනට හිත ගත්තට පස්සේ අපිට දැන් භාවනාව සතිය පිහිටීම ඉදිරි උපදේශ ටික ලේසි මේ ගත්ත එකලස වැටෙන්නේ නැතුව හලහප්ප ගන්න නැතුව අන්‍ය විහිිත වෙන්නේ නැතුව හිත විසිරිය ගන්න නැතුව ටිකට පවත්තන එකයි තියෙන්නේ. කැඩෙන බාධක අවහිරතා මතුවෙනවා ඒව කවදාකවත් ස්ථිරව පවතින දේවල් නෙවෙයි මතුවලා ඒව ගියාට පස්සේ නැවතත් ආධුනිකයෙක් වාගේ ආරම්භක යෝගාවචරයෙක් වාගේ නවක යෝගාවචරය වගේ නැවතත් අර එකල සැරගෙන දීලා ආයෙත් ආනාපානට හිතනම් වීම තමයි කරන්නේ. නැත්නම් බිම්බි වැකිලිමට හිතනම් වීමයි කරන්නේ. ඊට පස්සේ පුළුවන් තරම් පිම්බීමේ හැකියීමට හැකියීමේ පිම්බීමට එහෙම නැත්නම් ආස්වාසයෙන් ප්‍රස්වාසයට ප්‍රස්වාසයෙන් ආස්වාසයට හිත පැවැත්වීම සත්‍ය පැවැත්වීම අවධානයේ මනසිකාර්ය පැවැත්වීම තමයි මේ ආනාපාන සතිය කියලා කියන්නේ සතිපට්ඨානෙ වේ. ඒ නිසා අපි මෙතන පටන් පැයක පමණ කාලයක් උත්සාහ කරමු. හිතාක් දුරට ඒ ගත්ත එකලස දිගේ පවත්වා ඊට පස්සේ ඊගාවට යෙදෙනාම සක්මන් භාවනාව පිළිබඳ උපදේශ ටිකක් දෙන්න බලාපොරොත්තු වෙනවා. පරියන්කය පිළිබඳව ඉඳගෙන කරන භාවනාව පිළිබඳ මේ උපදේශ ප්‍රමාණවත් වෙනවා කියලා හිතනවා. ඒ නිසා මෙතෙන් පටන් අපි උත්සාහ කරමු මේ ගත්ත සතිය එක දිගට පවත්වා